ඕක ඔය හියුබර්ට් රොබර්ට්සන් කියන මහත්තයෙක් ඒකේ ප්‍රධාන උපදේශකෙක් වශයෙන් කටයුතු කරා. ඊට පස්සේ ආ බැලුවා මිනිස්සෙක් ජපමන්ත්‍රයක් මතුරනකොට එයාගේ මනසට මොකද වෙන්නේ කියලා. අදට අද වගේ ඉච්චර උපකරණේ කාලේ තිබුණේ නැහැ. එයා බැලුවා ඒ වෙනුවට කරන්න පුළුවන් විවිධ ක්‍රම තියෙනවා. ගිනි තපිනවා, තනි කකුලෙන් හිටගෙන ඉන්නවා, බල්ලෙක් වගේ ඉන්නවා, එළුවෙක් වගේ ඉන්නවා. එක එක වෘත මේ ජපමන්තර බලනකොට මෙයා කරගෙන කරගෙන කරගෙන ගිහිල්ලා බැලුවා ඔය එකකින්වත් එහෙම ගුණයක් ඇත්තේ නැහැ. ඒකෙන් මට ගුණයක් ලැබෙයි කියන කියන විශ්වාසය මත තමයි ඔක්කොම සිද්ධ වෙන්නේ. ජපමන්ත්‍රයක් මැතරුවත්, එක තැනක වාඩි වෙලා හිටියත්, බිම වැටලා දේ බල්ලෙක් කන්නා වගේ කමින් එළුවෙක් වගේ වැඩ කරමින් හිටියත් එන්නේ නැහැයි කියලා. එයා ඔප්පු කරලා පෙන්නවා ඔය කියන කිසිම දෙයකින් මනසට යමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අර ක්‍රමයේ සෑහෙන කඩාවැටුණා. ඊට පස්සේ මෙයා ලිව්වා ප්ලෙෂර් ප්‍රින්සිපල් කියලා එකක්. නෑ රිලැක්සේෂන් රෙස්පොන්ස් කියලා පොතක්. Tamanට නිදහස් වෙන්න ඕන නම් Tamanගේ හිත තමයි තියෙන්නේ. ඔය ජපමන්ත්‍රයකින්වත් කුඩු ගැහුවට වක්වත් හිපියෙක් වුණාටවත් වෙන්නේ නෑයි කියලා විශාල පරිශ්‍රණයක් කරා. එයා එතකොට සතිය කියන එක ඇවිල්ලා තිබුණේ මොනවත් නොකර හිතේ නිකන් ඉන්නකොට හිතට ඕනේ ඔක්කොම දේ හිත හදාගන්න. හිතට මොනවද වුණත් කක්ක වෙනවා. මොනවත් නොදී ඉන්න පුළුවන් නම් හිත එතකොට සරුවඥයි. හිත බුදු වෙලා තියෙන්නේ. මොනවාරි එකතු කෙරුවොත් ඇහැට කුණක් වැටුණා වගේ. වතුරට ගඳක් රසක් පාටක් වැටුණා වගේ. මොනවත් නැත්නම් වතුර හරි පිරිසිදුයි. එනිසා හිතට මොකක්වත්ම නැති වෙනවනම් පිරිසිදුයි. දැන් මේ වාඩි වෙලා අපි මොකද්ද කරන්නේ? කිසිම චේතනාවක් කරන්නේ නැතුව වාඩි වෙලා මේක දිහා බලන් ඉන්නවා. හිත ඇතුළට ගන්න ඕන නිසා අපි හුස්මට හිත දානවා කියන්නකෝ. ජප මන්ත්‍රයක් වගේ. දැන් අද කීප දෙනෙක් හිටුන පස්සේ යනකොට හුස්මත් නැති උනායි කියන්නකෝ. මම මේ කට්ටිය කන්ඩිෂන් කරනවා කට්ටිය පැත්තට යොමු හදනව නෙමෙයි. නමුත් සමහරවිට වෙලා තුනේ ඒ අල්ලගත්ත හුස්මත් නැති උනා. දැන් අපිට පේනවා හිත තියෙනවා කරන කෙනෙක්වත් කරන දෙයක්වත් නැහැ. හැබැයි හොඳටම දන්නවා මේ තිබිච්ච දෙයක් නැති උනායි කියලා. මේක දිහා බලාන ඉන්නකොට හිතට ඕනේ උපරිම කරුණාව, උත්තරීම බේත, උපරිම පිරිසුදුකම සිද්ධ වෙනවා. මේ පොත එලි දාපු ගමන් මිලියන 3ක් වියදම් පොත් විකිණුණා. ඒ නිසා යා අන්තිමට කිව්වා උඹට සනීප වෙන්න ඕන නම් ওই ප්ලාසිබෝ ඉෆෙක්ට් එක තියෙන සනීප වෙන්න ඕනකම විතරයි ඕනේ කරන්නේ. සනීප වෙනවා බේත් වල තියෙන තන්නේ කර පචයක් යන. ඉංග්‍රීසි වේදකම දැන් කරන විදිහට ඔය හදාගෙන තියෙන දේවල් ලෙඩාට වෙදකම් කරන්නේ රෝග ලක්ෂණ වලට වෙදකම් කරනවා. සනීපෙච්ච ගමන් ආයෙ රෝගේ මතුවෙනවා. නැත් ඊට වෙඩි ලොකු වෙනසක් වෙනවා විශ්වාසයෙන් අපි දැන් තොවිලයක් නටවනවා ගම්මඩු නටනවා සිංහල වෙදකම් කරනවා ඉංග්‍රීසි වෙදකම් කොයි මඟුල කරත් සනීපෙන්න ඕනේ කියලා Taman ළඟ හිතේ විශ්වාසයක් තියෙනවා සනීපේන. නැත්තම් සනීපෙන්නේ නැහැ. ඊට පස්සේ ওই පොත් ඔක්කොම එකතු කරලා ප්ලාසිබෝ ඉෆෙක්ට් කියලා පොතක් හම්බෙටාන පස්සේ මට මහත්තයෙක් ගෙනත් දුන්නා මෙන්න මේක කියවලා බලන්න ස්වාමීන් වහන්සේ සනීපෙන්න ඕන නම් තමයි සනීපෙන්න ඕනකම විතරයි අවශ්‍ය කරන්නේ වෙන මොකක්වත්ම නැහැ අනික ගොල්ලෝ ඒක වවාගෙන කණ එක තමයි කරන්නේ මේක කියන්න ගියාම අද තියෙන සියලුම ශාස්ත්‍ර පොඩි තට්ටුවක් වෙනවා ඒගොල්ල මේ අපේ තියෙන මේ කාමේ රතා ආලේ රතා ආලේ සමුදිතා ආලේ සම මේ ආලේ රාමා කියන එක වවාගෙන කෑමක් ගන්න බුදුරජාණන්ස් කියනකොට මොනවත්ක්වත් නොකර විනාඩියක් ඉඳලා බලපන්. නිය හිත හිස් වෙන්න අරපන්. ඒක ඒක ඒක චිත්තක්ෂණයකට. ඒක හුස්ම දෙකක් අතර මැද තියෙන හිස් ඇටකට. වම උසලා දකුණ තියෙන ටිකට. තේරේ එතන අංග සම්පූර්ණයි කියන. ඉතින් කොහොමද මේ බුදුහාමුදුරෝ දේවල් වලට ආශා කරන ආස්තිකත්වයට ආශා කරන ස්වභාවයට ආස කරන භාවයට ආස කරන ගතියට ආස කරන මිනිස්සුયો ස්වභාවයෙන් අයින් කරලා භාවයෙන් අයින් කරලා ගතියෙන් අයින් කරලා නිකමෙක් බවට පත් කෙරුවට පස්සේ මිනිස්සුන්ට තියෙන ඔක්කොම ඉතර තියෙනවා කියලා. අපි මේ බණ ඇහුවට පස්සේ හෝ කමඨාන් සුද්ධ වුණාට පස්සේ හෝ නැත්නම් අවුරුදු ගාණක් ගිහිල්ලා හෝ අපි මේ කරන්නේ හිස් කරගෙන යන වැඩක් කියන එක තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඔන්න නිසන්වනේ පණිවිඩය ගියා. එහෙමනේ අපි එනවට වැඩිය පිං ගිරියන්න ඕනේ. අරක අරගෙන යන්න ඕනේ. මේක දැනගෙන යන්න ඕනේ. ඒ භාවනා ක්‍රම නැත්තම් මේකත් දැනගන්න කුල එකතු කරගෙන යන්න ගියා නම් අර හිපියෝ කරන වැඩේම තමයි කරන්නේ. ආයත් ආලේ රාම ආලේ රත ආලේ සමුදිතා. නමුත් මේක දැන් මේ ආදුනිකයෙකුට අපි තුම අන්‍යාගමිකයෙකුට කියලා. එහෙම නැත්නම් මේ පිළික හැදිලා ඉන්න කෙනෙකුට එහෙනම් වෙන ඇබ්බැහිකට ඇවිල්ලා ඉන්නකොට කොහොම මේක කියලා දෙන්නේ? ඒක නිසා බුදුජාන් වහන්සේ ඉස්සල්ලාම මේක නොකියන්න හිතුවා. කියලා වැඩක් නැහැ. මොකද මිනිස්සු ඒ තරම්ම ඉන්නේ පීඩිතව. දැන් අද තියෙන සත්‍ය දිහා බලනකොට රටේ අපිට මෙහෙම ඉදකට බණක් කියන්න පුළුවන් තත්වයක් නැහැනේ. එතකොට කොහොමද මෙවැනි කෙනෙකුට ඒ Taman යන පාරට අනිත් පැත්ත හැරෙන්න U turn එකක් ගන්න විදියට බණ කියන්නේ කියන්නේ බුදුජාණන් වහන්සේත් අපිත් එක්ක ටිකක් එනවා යන්න අපිත් එක්ක. ඒක පුළුවන්. මොකද බුදුහාමුදුරු මිනිස්සෙක්. ඔය කිසිම ਸਰබලධාරී දෙවි කෙනෙක් මිනිස්සුත් එක්ක ඉඳලා නැහැ. ඒගොල්ලන්ට යන්න බෑ මිනිස්සුත් එක්ක. ඒගොල්ලෝ සුද්ධ ලියවිල්ලෙන් අනපනක් දානවා මිසක් බුදුජානන්සේ manussකම තිබ්බා manussම්මගෙන උඩ තාත්තගෙන උඩ ජාතක වුණා manussෙත් එක්ක ඇවිද්දා ගෑණියෙක් ගත්ත දරුවෙක් හම්බ වුණා අවුරුදු ගාණක් ඒ රාජකාරී කටයුතු කරා ඒ නිසා බුදුජානන්සේ තියෙන ඕන කෙනෙක් එක්ක බෙදා ගන්න අත්දැකීම් ටික. ඊ අත්දැකීම් වල ටිකක් දුර යනවා වැරදි කරන එකනත් එක්කම ටිකක් දුර ගිහිල්ලා කියන ওই වැඩේ නම් මාත් කරලා තිනවා ජාතකයේ අහවල් ජාතකයේ අහවල් වෙලාවේ හැබැයි පුතා ඌට වැඩි කෙටි ක්‍රමයක් මට හම්බුණා උඹට ඕනේ ওই ආතල් එක නම් මම දෙන්නම් ওই ආතල් එකකට වැඩි අඩු වියදමකින් ඒක පේන්න කරලා පෙන්නනවා ඊ ආතල් එකම දෙනවා සමාවෙන්න මේ වචන කිව්වම විතර තේරෙන්නේ අද ඒ තරම් සමාජයේ කෂ්ට කෛරාටි වෙලා තියෙනවා ඒ ප්‍රසන්න භාවයේ එහෙම නැත්නම් ඒ කියන අප්‍රසන්න භාවය නැත්නම් අපි කැමති සුන්දරත්වයේ දෙන්න පුළුවන්. ඔච්චර නටන්න ඕනේ ඔකෝ දෙන්න ඔච්චර දිග වැල්වට අරන් කතා කරන යක්කු අපිව ගසා කණ්ඩ හදාන. ඒ අනුව බලනකොට මේ සතිය එහෙම නැත්නම් මේ සිහිය එහෙම නැත්නම් මේ එළඹ සිටීම එහෙම නැත්නම් මේ අප්‍රමාදය යමක් කරගන්න යන්න එපා. ඒකත් එකතු කරගත්තොත් මේ තියෙන පිසිගේ බලාමල්ලට ඕක තවත් අවුලක් වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ මේ තියෙන දෙයට එළඹ වාසය කරන මිසක මොනක්වත් එකතු කරන්නේ නමුත් මම උත්සාහ කරා කමටහන් සුද්ධ කරනකොට කියන්නේ ඉස්සෙල්ලා අපි සතිය වඩලා සතිය කියන්නේ මොකද්ද කියලා වඩලා එතකොට අසතිය තේරෙනකොට පිළිගන්න ලෑස්ති වෙන එකයි තියෙන්නේ. පුළුවන් තරම් අසතිය වඩනකොට සතිය වඩනකොට අපිට පේනවා අසතිය ගොඩක් තියෙනවායි කියලා. සතිය වැඩ නැති කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඊට පස්සේ අසතිය බාර ගන්න. සතියත් බාර ගන්නවා. සතියක් පුළුවන් තරම් සතියෙන් ගත කරනවා. නැතිකොට දැනගන්නවා සතිය නැහැ. සතිය නෑ. දැන් සතිය. ඉතින් මේ සතිය තියෙනකොට සතිය දැනගන්නවට වගේම එහෙම නැත්නම් ඊටත් වඩා සතිය නැති වෙලාවේ සතිය නැතික බව දැනගන්න එක බුදුම ශ්‍රේෂ්ඨකමක් තියෙනවනේ. ඉතින් මේක කියනවා පටිච්ච සමුප්පාදය කියලා. මේකට කියනවා අන්‍යෝන්‍ය ප්‍රත්‍යය කියලා. මේකට කියනවා විපස්සනාව කියලා. මේකට කියනවා against the grain නැත්නම් ගංගා දිගේ ඉහළට යෑමක් කියලා. ඉතින් මේ ටික කියලා දෙන්න ගියාම බෞද්ධයෝ බයිනවා. ඔබ වහන්සේ ওই කියන දේවල් බුද්ධ ආගමේ පොතේ නෑ. ඔබ වහන්සේ කියන සතිය නෙමෙයි අපිට උගන්ලා දීලා තියෙන්නේ. ඉතින් ඇත්ත වෙන්න ඇති යමාට. නමුත් ආතල් එක ඕන කරලා බලන්න. හොඳට සතිය වඩන්න ඒකට අසතිය අහුවේයි සත්‍ය හිත පිට යනවා කියන එක මම අදහස් කරන අසතිය කියලා. ඔය හිත පිට යන එකට ලෑස්තිලා යන්න. නැත්නම් සද්ද ඇහිලා හිත පිට යනවා. වේදන ඇවිලා හිත පිට යනවා. හිතවිලි ඇවිලා හිත පිට යනවා. නිදිමත ඇවිල්ලා. ඕගොල්ලෝ හොඳට බලන්න. ඒක තියෙනකොට දැනගෙන හිටියේ නෑනේ මෙතෙක්කල් දැන් දන්නවා. ඒක තමයි සත්‍ය කියන්නේ. ආන්නේ විදිහට මේ ආලේ රාමං ආලේ රත ආලේ සමුදිතයින මිනිස්සෙයින්ද අනාලය පිළිබඳව නෙවෙයි පුදුසන්සේ කතා කරන්නේ දෙයක් නැති දෙයක් දෙන්න නෙවෙයි හදන්නේ තියෙන දේ අයින් කරන වැඩපිළිවෙල. ওই ටික දන්නවනම් මේ 40න් එක්කෙනෙක් එන එකක් නැහැ වැඩමුළුවට. මොකද මේගොල්ලෝ එන්නේ අනකොට ලොකු පැකට් එකක් අරගෙන එන්නේ පින් අරයි යන්නේ. මම අරහෙත් ගිහිලා තිනවා අරකට කරලා තිනවා මේකත් කරලා තිනවා කියලා ලයිස්තුවර දාගන්න ආවට හරියට භවනා සිද්ධ වෙනවා නම් එනතන හරියට සතිය සිද්ධ වෙනවා නම් නැත්නම් හරියට මේ ආශ්චර්ය අద్భుත ධර්මයේ සිද්ධ වෙනවා නම් අපි අද විඳවන්නේ අපි අද විඳවන්නේ අපේ තියෙන හොඳ ටික නිසා